අනුව තමන් වහන්සේලාගේ චිත්ත සංතානයන් සකස් කර ගනිමින් ගෝර කටුක සංසාර ගමනේ සදාහටම ිතර වී වදාළ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික ධර්ම ශ්‍රවණාබිලාසී පින්නතුනි මේ පින්වතුන් මේ සූදානම්ව සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තම තමන්ගේ ජීවිතවල මේ වෙනකොට පවතිනා වූ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව මගහරවගෙන Taman විසින් අනුගමනය කරන්නා වූ යම් නිවැරදි දෙයක් තියෙනවා නම් ඒ නිවැරදි දේ වඩ වඩාත් තහවුරු කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට බලාපොරොත්තුෙන් තමයි මේ පින්වතුන් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නේ පින්වතුනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය ඖෂධයක් වගේ කියලා. දැන් මේ පින්වත් පිරිස දන්නවා යම්කිසි කෙනෙකුට යම් කායික ආබාධයක් ඇති වුණොත් අපි හිතමු ඔළුවේ කැක්කුමක්, බඩේ කැක්කුමක්, කොන්දේ කැක්කුමක් වගේ යම් අසනීප තත්ත්වයක් ඇති වුණොත් ඒ සඳහා ප්‍රතිකාර කරනු ලබන ඕනෑ තරම් වෛද්‍යවරු ලංකාද්වීපයේහි වාසය කරනවා. ලංකාවේ වෛද්‍යවරයෙකුට ඒක කරන්නට නොහැකි වුණොත් ඒ ප්‍රතිකාරය සිදු කරන්නට නොහැකි වුණොත් විදේශ රටකට ගිහිල්ලා හරි කායික ආබාධය සඳහා ප්‍රතිකාර ලබා ගන්නට අපිට පුළුවන්කමක් තියෙනවා. වෛද්‍ය තාක්ෂණය බටහිර වෛද්‍ය විද්‍යාවේ තරමට දියුණු වෙලා බටහිර වෛද්‍ය විද්‍යාවට උචිත නොවෙන්නා වූ යම් රෝගයක් නම් දේශීය වෙදකම හරහා සුවපත් කරවා ගැනීමේ හැකියාව තියෙනවා. දේශීය වෙදකමේ හෝ වේවා බටහිර වෛද්‍ය වෙදකමෙහි හෝ වේවා ප්‍රතිකාර කරනු ලබන්නේ අපේ භෞතික කයතයි. නමුත් පින්වත්නි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ දහමින් ප්‍රතිකාර කරනු ලබන්නේ කයට නොවේ සිතටයි. යම් කෙනෙකුට සිතට ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව ලැබුණා නම් ඒ සිත සුවපත් වීම තුළ මෙවැනි රෝග හට ගන්නා වූ කයක් නැවත ලැබෙන්නේ නැහැ. ඒ කිව්වේ මේ සංසාර ගමනට සමුදෙන්ට අවස්ථාව ලැබෙනවා. සත්හට වන බව දුකට වේදානන් කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අර්ථ කතාවන්හි සඳහන් වෙලා තියෙන්නේ. සියලුම සත්වයන්ගේ භවය නම් වූ රාග දේශ මෝහ නම් වූ ඒ ත්‍රිවිධ රෝගයන්ට බෙහෙත් ලබා දුන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්නා වූ ඖෂධය තමයි ධර්මය. ඒකයි දේශනාව තුළම සඳහන් වෙන්නේ ධම්මෝසද සමන්නත්ති ඒතම් පිදුත බික්කවෝ කියලා. එතකොට මේ පින්වතුන් මේ වෙලාවේදී මේ සූදානම් වෙන්නේ ඒ වටිනා ඖෂධය පානය කරන්නට. පින්වතුනි කායික රෝගයක් සඳහා ලබා ගන්නා වූ ඖෂධයක් වුණත් ඊටමත් කැමැත්තෙන් ඡන්දයෙන් යුක්තව ඒක පානය කළොත් තමයි ඒ කායික රෝගේ ඊටමත් ඉක්මනින් සුවපත් වෙන්නේ. ආන් ඒ වාගේ බුදුරජාණන් වහන්සේ විසින් එදා ලබා දුන්නෝ ඒ ධර්මයේ නම් වූ ඖෂධය අද දවසේදී ඔබ ඊටමත් කැමැත්තෙන් යුක්තව පානය කරන්න ඕනේ. ඡන්දය උපදවාගෙන බණ ඇහුවොත් තමයි ඒ බණට අනුව තමන්ගේ ජීවිත සකස් කරගන්න තමන්ගේ సంతානයන් නැඹුරු වෙන්නේ. එහෙම චිත්තසංතානය නැඹුරු වුණොත් තමයි ඊ타මත් ඉක්මනින් නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් හොඳින් බණ අහනවා කියන කාරණාවේදී මේ පින්වතුන් ඕනෑ තරම් ඉගෙනගෙන තියෙනවා. වෙනත් වෙනත් කටයුතු වල නිරත වෙන්නේ නැතුව ධර්මානුශාසනාව දෙසටම තවන් තමන්ගේ සවන්පත් යොමු කරමින් මේ හෝරාව පුරාවටම බණහීම සිදු කරන්න ඕනේ. ධර්මාවාදයේ හැටියට ඒ විදිහට සඳහන් කිරීම සුදුසුයි කියලා මම කල්පනා කළා. අද දවසේදී මේ පින්වතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන වටිනා සූත්‍ර දේශනාව මේ පින්වත් පිරිස මීට කලින් අහලා තියෙනවා වෙන්න පුළුවන් අහලා තියෙනවා නම් ඒ අහලා තියෙන ධර්මකාරණාවන් වඩ වඩා තහවුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. අහලා නැත්නම් අලුත් ධර්මකාරණා කීපයක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. පින්වතුනි මේ දිනවල ජයමග නාලිකාව ඔස්සේහි ස්වාමීන් වහන්සේලා විසින් අරුත් විවරණය කරන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය. මේ පින්වත් පිරිස දන්නවා භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ මාස 3ක් ගියපු තැනදී පළවෙනි ධර්ම සංගායනාව පවත්වනවා. පළවෙනි ධර්ම සංගායනාව වෙනකන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ධර්මයේ විනය අභිධර්මයේ වශයෙන් වෙන් කරලා තිබුණේ නැහැ. සියල්ලම බුද්ධ දේශනා හැටියට තමයි භික්ෂූන් වහන්සේලා විසින් මතක තියාගෙන හිටියේ. පළවෙනි ධර්ම සංගායනාවේදී ධර්මය සහ විනය වශයෙන් කොටස් දෙකකට මහරහතන් වහන්සේලා බුද්ධ දේශනාව වෙන් කරනවා. විනය කියන කොටසෙහි විනය පිටකය වික්ෂුන් වහන්සේලාගේ ශික්ෂා පදයන් පිළිබඳව සංග්‍රහ කරලා ධර්මය කියන කොටසට සූත්‍රත් අභිධර්මයක් කියන කොටස් දෙකම සංග්‍රහ කරනවා. අභිධර්මයේ කුද්දක නිකාය යටතේ සංග්‍රහ කරනවා. ඊට අමතරව ප්‍රධාන නිකායන් හතරක් යටතේ සූත්‍ර සංග්‍රහ කරලා තියෙනවා. ඒ ප්‍රධාන නිකායන් හතරෙන් දෙවෙනි එක තමයි මජ්ක්‍ධිම නිකාය. භාග්‍යවතුන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වහන්සේලා විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත බුද්ධ වචනය අනුව දේශනා කරන්නට යෙදුන ඒ අසිරිමත් සද්ධර්මයන්ගේ මධ්‍යම ප්‍රමාණයෙහි දේශනා තමයි මේ මජ්ක්‍ධිම නිකායට ඇතුළත් කරලා තියෙන්නේ. මේ මධ්‍යම නිකායට කියන අන්වර්ථ නාමයක් තමයි විදර්ශනා අත්පොත. ඇයි මේකට විදර්ශනා අත්පොත කියලා කියන්නේ? මේ මධ්‍යම නිකායෙහි බොහෝ සූත්‍ර පරමාර්ථ ධර්මයන් අරමුණු කරගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. අපි දන්නවා මජ්ක්‍ධිම නිකාය පරපුරෙන් පරපුරට පවත්වාගෙන යාම සඳහා පළවෙනි ධර්ම සංගායනාවේදී බාර කරන ලද්දේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ප්‍රඥාවෙන් අග්‍රේස්වර මහරහතන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට මේ විදර්ශනා අත්පොත යන අපරණාමයෙන් හැඳින්වෙන මජ්ක්‍ධිම නිකායත් දරා ගන්නට කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා විසින් බාර කරනු ලැබුවා. මේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකය තුල සඳහන් වෙනවා වර්ග පහක්. මේකෙන් දෙවෙනි වර්ගය තමයි බික්කු වර්ගය. බික්කු වර්ගය තුල ඇතුළත් වෙන්නේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දේශනා කොට වදාළ සූත්‍රය. දැන් මහා රාහුලෝවාද සූත්‍රය දේශනා කළේ රාහුල ස්වාමීන් වහන්සේට. ඒ වගේ අද දවසේදී අපි මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රයක් භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. මේ භික්ෂූන් වහන්සේගේ නම ගුලිස්සානි. මේ ගුලිස්සානි කියන භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කොට වදාළ දේශනාවක් නිසා මේ සූත්‍ර දේශනාවටත් නම ලැබුණා ගුලිස්සානි සූත්‍රය කියලා. පින්වතුනි මේ සූත්‍ර දේශනාව පවත්වන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් නෙවෙයි. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විසින් ලෝතර බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවන් වලදී භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම පවත්වනු ලබන දේශකයාණන් වහන්සේ හැටියට වර්ණනා කරලා තියෙන සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. මහණෙනි මම යම් ධර්මයක් ශ්‍රාවකයාට දේශනා කරනවද ඒ එපරිද්දෙන්ම දේශනා කිරීමට හැකියාවක් තියෙන උතුම් ශ්‍රාවකයාණන් වහන්සේ තමයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියලා බොහෝ අවස්ථාවලදී බුද්ධ වචනයම වර්ණනා කරලා තියෙනවා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේදීම පැහැදිලි කරනවා මහණෙනි සාරිපුත්ත සහ මොග්ගල්ලාන මේ දෙනම වහන්සේලා හරියට අම්මයි කිරියම්මයි වගේ ඇසුරු කරන්නට කියලා වදාලා. අම්මා කෙනෙකුගේ ස්වභාවය තමයි දස මාසයක් පුරාවට දරුවන් කුසේ හොයාගෙන ඉඳලා කුංචි කාලයේදී කිරිපොවලා දරුවව හදලා වඩලා පෝෂණය කරන එක. කිරියම්මා කෙනෙකුගේ ස්වභාවය තමයි දරුවා ටිකක් ලොකු මහත් වෙනකොට ඒ දරුවට ಗುಣධර්ම කියලා දීලා ළමාවිය දක්වා ඒ දරුවාව වඩ වඩාත් පෝෂණය කරන එක. ඉතින් මේ බුද්ධ ශාසනයේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අම්මා කෙනෙක් විදිහට සලකන්න කියලා වදාළේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තමයි බොහෝ භික්ෂූන් වහන්සේලාගේ උපාධ්‍යයන් වහන්සේ බවට පත් වුණේ. උපාධ්‍යයන් වහන්සේ කියලා කියන්නේ යම්කිසි කුලදරුවෙක් ගෞරජා භූමියටපත් වෙනකොට උන්වහන්සේට පැවිද්ද ලබා දෙන උත්තමයාණන් වහන්සේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ශිෂ්‍යයන්ව පැවිදි කරලා ඒ ශිෂ්‍යයන්ව හික්මවනු ලබනවා කොයි තැන දක්වාද සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නා වූ තැන දක්වා සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න තැන දක්වා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මාර්ගය කියලා දුන්නාම එතනින් එහා පැත්තේ උසස් මාර්ගඵලයන් සඳහා අවවාද අනුශාසනා කරන්නේ මුගලන් මහරහතන් වහන්සේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේට කිරියම්මා කියන අන්වර්ථ නාමයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ සෝවාන් ඵලයෙන් අනතුරුව සකදාගාමි අනාගාමි අරිහත් කියන ඒ මාර්ගඵලයන් සාක්ෂාත් කරගන්නට මුගලන් මහරහතන් වහන්සේගේ උදව් උපකාර භික්ෂූන් වහන්සේලාට ලැබුණු නිසා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ජීවිතය පිළිබඳව සඳහන් කරන අර්ථ කතාව තුල පැහැදිලි කරනවා උන්වහන්සේ හරියම ගුණවන්තයි. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වුණා විතරක් නෙමෙයි. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගුණයනොත් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ යම් විහාරස්ථානයක වැඩ වාසය කරනවා නම් ඒ විහාරස්ථානයේ වැඩ ඉන්න අන්තිම කුංචිම පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ පින්ඩපාත දානය සඳහා වැඩම කළායින් අනතුරුව තමයි සාරිපුත්ත හාමුදුරුවෝ පින්ඩපාතේ වැඩින්නේ. ඒ කුමන කාරණාවක් නිසාද කියලා සාරිපුත්තු සාමීන් වහන්සේම පැහැදිලි කරනවා යම් සාමණේර සාමීන් වහන්සේ නමක් අසනීප වෙලා එහෙමත් නැත්නම් වෙනත් කාරණාවක් නිසා උන්වහන්සේට පින්ඩපාතයට යන්න නොහැකි වුණොත් ඒ ස්වාමීන් වහන්සේටත් එක පින්ඩපාත දානේ රැගෙන ඒම සඳහා තමයි සියලු දෙනා වහන්සේ වඩිනකන් සාරිපුත්ත හාමුදුරුව බලාගෙන ඉන්නේ. සමහර දවස්වලට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට අනෙකුත් භික්ෂුන් වහන්සේලා ඒ සමීපයේ හිටියනා වූ නිවෙස් වලින් දාණය ලබාගෙන සාරිපුත්ත හාමුදුරුවන්ට පූජා කරන්නේ මිනිස්සුන්ට දෙයක් නැති වෙච්ච අවස්ථාවන් තියෙනවා. නමුත් උන්වහන්සේගේ හිත සංචල කරගත්තේ නැහැ. මහා ශ්‍රාවකයාණන් වහන්සේ හැටියට මේ බුද්ධ ශාසනයෙහි අවශේෂ වූ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වැඩ වාසය කරපු උතුම් මහරහතන් වහන්සේ නමක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අසිරිමත් සූත්‍ර දේශනාවන් ගණනාවක් සූත්‍ර පිටකය තුල අන්තර්ගත වෙලා තියෙනවා. බොහෝ විට සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයන්හි ඇතුළත් වෙලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ මූලික ගුණධර්මයන් සංවර්ධනය කර ගන්නා වූ විදිහ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාරිපුත්ත හාමුදුරුවෝ අම්මා කෙනෙක් වගේ කියලා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවන් අතරේ හරි අපූර්ව සූත්‍රයක් තියෙනවා අනුමාන කියලා සූත්‍රයක්. මේ අනුමාන සූත්‍රය තුලත් සඳහන් වෙන්නේ භික්ෂූන් වහන්සේ නමකගේ ජීවිතය තුල පවතිනා වූ ගුණ ධර්මයන් 16ක් සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන කාරණාව. ඒ වගේම තමයි සාරිපුත්තු සාමීන් වහන්සේ වදාළ මේ පින්වත් පිරිස හොඳ ආකාරවම ඉගෙනගෙන තියෙන දේශනාවක් සත්‍ය විභංග සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධම්සක් පැවතුම් සූත්‍රයට අට කතාවක් වගේ තමයි සත්‍ය විභංග සූත්‍රය. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව බෙද බෙදා විග්‍රහ කරපු සූත්‍රය. මේ සූත්‍ර දේශනාවත් මේ ගුලිස්සානේ සූත්‍ර දේශනාවත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විසින් තමයි භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ. මේ ගුලිස්සානේ සූත්‍රය දේශනා කරන්නට විශේෂිත කාරණාවක් තියෙනවා. දවසක් ලෝතුරා බුදු පියාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග ධර්ම සාකච්ඡාවෙහි නිරත වෙමින් වාසය කරනවා. උන්වහන්සේලා විවේකයේ ලැබෙන සෑම මොහොතකදීම ධර්ම සාකච්ඡාව තමයි ප්‍රිය කරලා තියෙන්නේ. ඒ අනුව මේ මහරහතන් වහන්සේලා ඇතුළු අනෙකුත් භික්ෂූන් වහන්සේලා ගැඹුරු ධර්ම සාකච්ඡාවක නිරත වෙනකොට ආරාණ්‍ය වාසී ගුලිස්සානී කියන ස්වාමීන් වහන්සේ කිසියම් විමසීමකින් තොරව ඒ ස්ථානයට වැඩම කරලා තියෙනවා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳවත් සැලකීමක් නැතුව ඉදිරිපසින්ම වාඩි වුණා. දැන් මේ පින්වත් පිරිස කල්පනා කරලා බලන්න මේක මේ පින්වතුන්ගේ ජීවිතය තුලත් නැද්ද කියලා. සමහර අවස්ථාවන් වලදී ස්වාමීන් වහන්සේලා ධම්සභා මණ්ඩපෙහි ධර්මයේ දේශනා කරනකොට පරක්කු වෙලා ඇවිල්ලා ඉස්සරහින්ම වාඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අනිකුත් හැම දෙනාගේම අවධානය බිඳිලා යනවා. ධර්මානුශාසනාව හොඳට ශ්‍රවණය කරපු කෙනාටත් ඒ අවධානය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නට නොහැකි වෙනවා. එතකොට මේ ගුලිස්සානි හාමුදුරුවොත් ඒ වගේම භික්ෂූන් වහන්සේලා මැද්දට එකවරම පැමිණියා. ඒ වෙලාවේදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගුලිස්සානි හාමුදුරුවන්ට මුකුත් කියන්නේ නැහැ. කල්පනා කරනවා මේ පිළිබඳව ගුලිස්සානි හාමුදුරුවන්ට පස්සේ කියලා දෙන්න ඕන. ගුලිස්සානි හාමුදුරුවන්ට විතරක් නෙමෙයි මේ වෙනකොට මේ සංඝ සංස්ථාව තුල වැඩ වාසය කරන අනෙකුත් භික්ෂූන් වහන්සේලාටත් මේ කාරණාව කියලා දුන්නොත් හොඳයි කියන අදහසින් තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ. පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල ගැටලු ඇති කලේ ගුලිස්සානි හාමුදුරුවෝ විතරක් නෙවෙයි. ඊට වඩා ප්‍රබල ගැටලු ඇති කරපු භික්ෂූන් වහන්සේලා මුල් බුදු සමය තුල ඒ කිව්වේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදීම වැඩ වාසය කරලා තියෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවා සාති කියන හාමුදුරුවෝ. මේ සාති කියන භික්ෂුන් වහන්සේ එක්තරා ප්‍රකාශයක් සිදු කරනවා ස්වාමීන් වහන්සේලාට සහ ගිහි ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේ වදාලා භවයෙන් භවයට ගමන් කරනු ලබන විඥානයක් තියෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටියක් තමන් දරාගෙන අනිත් අයත් මේ මිත්‍යා දෘෂ්ටිය තුළ සමාදම් කරවපු හාමුදුරු නමක් සාති. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි නිසා භාග්‍යවතුන් වහන්සේ ගැටලුව විසඳුවා. ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේ නමක් හිටියා ලිච්ඡවි පුත්‍ර සුනක්කත්ත කියන භික්ෂුන් වහන්සේ. සුනක්කත්ත කියන භික්ෂුන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේටම චෝදනා කළා. ඒ ප්‍රශ්නයත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි නිසා විසඳුවා. ඒ වගේම තවත් භික්ෂුවක් හිටියා අරිට්ඨ කියන ආමුදුරුවෝ. මේ අරිට්ඨ කියන ආමුදුරුවෝ සඳහන් කළා ලෝතුරා බුදු පියාණන් වහන්සේ ස්වර්ග මෝක්ෂ දෙකට අන්තරාය කර පිනිස යමක් දේශනා කළා නම් ඒවා පිළිපැදීම අන්තරාය කරවෙන්නේ නැහැ කියලා මම දරාගෙන ඉන්නවා කියලා වැරදි දෘෂ්ටියක් අරිට්ඨ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. ඒ කාරණාවත් බුදුරජාණන් වහන්සේ විසින් निराකරණය කළා. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී විවිධාකාර භික්ෂූන් වහන්සේලාගේ සිත්වල ඇති වුණු විවිධාකාර ගැටලු ඒ විදිහට निराකරණය කළත් පසු කාලීනව ඇතිවෙච්ච ගැටලු නම් පින්වතුනේ නිකාය ભેදයක් දක්වා වර්ධනය වුණා කියලා තමයි ග්‍රන්ථයන්හි සඳහන් වෙලා තියෙන්නේ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් ගියාට පස්සේ වජ්ජි පුත්‍රක භික්ෂූන් වහන්සේලා පිරිසක් එකතු වෙලා කාරණා 10ක් සම්මත කරගන්නට කටයුතු කළා. අපි අහලා තියෙනවා දස අකැප වස්තුව කියලා. උපසම්පදා භික්ෂූන් වහන්සේලාට අදාළ විනය ශික්ෂාවන් 10ක් විකෘති කරලා ඒ විනය ශික්ෂාවන් විකෘති කරපු විනය ශික්ෂාවන් භික්ෂුන් වහන්සේලාට සුදුසුයි කියලා තමයි අනුමත කළේ. ඒ විනය ශික්ෂාවන් අතර තිබුණා විකාලයේ ආහාර ගැනීම සුදුසුයි කියලා. ඒ වගේම රාබවට පත් නොවුණු රා පානය කිරීම කැපයි කියලා තිබුණා. මේ ආදී වශයෙන් විවිධ කාරණාවන් 10ක්. ඊළඟට පින්වතුනි මහාදේව කියලා ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේගේ தත්ත්වය පිළිබඳව කාරණා පහක් ගෙන හැරපෑවා. ඒවට කියනවා පංචවස්තුවාදය කියලා. අපි දන්නවා අපි හැමෝගෙම බලාපොරොත්තු උතුම් අරිහත්ත්වයේ සාක්ෂාත් කර ගැනීම. නමුත් මහාදේව හාමුදුරුව සඳහන් කළා රහතන් වහන්සේ රහත් ඵලයෙන් පිරෙහෙන්න පුළුවන්. රහතන් වහන්සේට රාගය තියෙන්න පුළුවන්. රහතන් වහන්සේට ද්වේෂය තියෙන්න පුළුවන්. සැකය තියෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් කාරණා පහක් ඉදිරිපත් කළා. මේ වාගේ ගැටලු වලට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටියේ නැති නිසා හරියට පිළිතුරක් දෙන්න බැරි වුණා. ඒ නිසාම භික්ෂූන් වහන්සේලා නිකාය වශයෙන් බෙදිලා ගියා. මේ ගුලිස්සානේ සූත්‍රයේදී ගුලිස්සානේ කියන භික්ෂූන් වහන්සේව හික්මවීම සඳහා කටයුතු කළේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගුලිස්ථානයේ ස්වාමීන් වහන්සේ සහ අනෙකුත් භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ස්ථානයට දවසක් වැඩියා. වැඩම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා එවත්නි යම්කිසි ආරණ්‍යක භික්ෂුන් වහන්සේ නමක් විසින් ඒ කිව්වේ ග්‍රාම වාසයෙන් වෙන් වෙලා හුදකලාව වනයේහි වාසය කරන දැන් මේ පින්වතුන් අහලා තියෙනවා භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් පිළිබඳව පිරිසක් ග්‍රාමවාසී අනෙත් පිරිස ආරණ්‍යක වාසී. ග්‍රාමවාසී කියලා කියන්නේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරමින් ගිහි ඇත්තන්ගේ පුණ්‍ය කටයුතු සඳහා උදව් උපකාර කරමින් ග්‍රන්ථ ධූරය හදාරමින් සම්බුද්ධ ශාසනයට මහඟු සේවයක් කරනු ලබන ස්වාමීන් වහන්සේලා ග්‍රාමවාසී ආරණ්‍යක වාසී කියලා කියන්නේ තමන්ගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කියන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා බණ භාවනා කටයුතු වල නිරත වෙන්නා වූ ස්වාමීන් වහන්සේලා. නමුත් ආරණ්‍යක ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය හදාරන්නේ නෑ නෙවෙයි. උන්වහන්සේලා pāli භාෂාව ඉගෙන ගන්නේ නෑ නෙවෙයි. නමුත් බහුල වශයෙන් මේ කටයුතු වල නිරත වෙන්නේ ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා. දැන් මේ ගුලිස්සානී කියන ස්වාමීන් වහන්සේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක්. ආරණ්‍යෙහි වැඩ වාසය කරලා කාලයක් ගත කරලා එක්තරා දවසකදී තමයි ස්වාමීන් වහන්සේලා අතරට වැඩම කළේ. ඒ කියන්නේ ගමට වැඩම කළේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේලා අතරට පැමිණියොත් ඒ ස්වාමීන් වහන්සේ විසින් වාසය කළ යුතු ආකාරයන් 16ක් තියෙනවා. ඒ කිව්වේ ඒ ස්වාමීන් වහන්සේ සංඝයා මැද්දෙහි වාසය කරනකොට තමන්ගේ ජීවිතය පිළිබඳව සැලකිලිමත් විය යුතු අවස්ථාවන් 16ක්. එහෙමත් නැත්නම් කාරණාවන් 16ක් තියෙනවා. යම්කිසි ආරණ්‍ය වාසී භික්ෂුවක් ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේලා අතරට වැඩම කරලා ඒ ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේලාට ගෞරව සහිතව වාසය කරන්නේ නැත්තම් ඒ කිව්වේ බුද්ධ ශාසනය තුල තියෙනවා පින්වතුනි පිළිවෙත් සමූහයක්. වැඩිහිටි උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් තමන් වාසය කරන අරණ්‍ය සේනාසනයට වැඩම කළොත් උන්වහන්සේව පෙර ගමන් ගිහිල්ලා පිළිගන්න ඕනේ. උන්වහන්සේගේ පාත්‍රා සිවුරු ඉල්ලගෙන උන්වහන්සේව ඉදිරි උන්වහන්සේ ඉදිරියෙන් තබාගෙන තමන් වහන්සේ පිටුපසින් තමන් වැඩ වාසය කරන්නා වූ ඒ ආරාමයට වඩින්න ඕනේ. උන්වහන්සේට වන්දනාමාන කරන්න ඕනේ. දහත් ගිලම්පස ආදිය පූජා කරන්න ඕනේ. දානේ වැළඳුවද නැද්ද කියලා විචාරන්න ඕනේ. මේ වාගේ ಗುಣපිළිවෙත් සමූහයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම තමයි යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ගමට වැඩම කරපුවාමත් ඒ භික්ෂූන් වහන්සේ විසිනුත් ඒ ග්‍රාමයේහි වාසය කරන්නා වූ Tamanට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ආචාර සමාචාර කරන්න ඕනේ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ පාදයන් වන්දනා කරන්න ඕනේ. උන්වහන්සේලාගේ සැප දුක් විචාරන්න ඕනේ. උන්වහන්සේලාට යටහත් පහත් පැවතුම් නැතුව වාසය කරන්න ඕනේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වදාලා යම්කිසි ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් ග්‍රාමයට පැමිණිලා තමන්ට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගරු සැලකිලි දක්වන්නේ නැත්තම් යටහත් පහත් පැවතුම් නැතුව වාසය කරන්නේ නැත්තම් ඒ ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ අනිත් අයගේ නින්දාවට ලක් වෙනවා. කොයි විදිහටද නින්දාවට ලක් වෙන්නේ? මේ ආයුෂ්මතුන් වහන්සේ අවුරුදු ගාණක් පුරාවට වනාන්තරයේ ආරණ්‍යයේහි තනියම වාසය කරලා බණ භාවනා කටයුතු වල නිරත වෙන්න තමන්ගේ මුළු ජීවිත කාලයෙන් වැඩි කොටසක් කැප කරලත් මේ ස්වාමීන් වහන්සේ ගුණධර්ම ටිකවත් හරියට පුරුදු පුහුණු වෙලා නැහැ. මේ ස්වාමීන් වහන්සේ කාලයක් පුරාවට ආරණ්‍යේ වැඩ වාසය කරපු එකේ ඵලය මොකක්ද කියලා අර අගෞරව සහිතව වාසය කරන්නා වූ ආරණ්‍යක භික්ෂූන් වහන්සේට අනෙකුත් ස්වාමීන් වහන්සේලා දොස් නගනවාලු. පින්වතුනි ස්වාමීන් වහන්සේ නමකට මේ කාරණාව දේශනා කළාට අපේ ගිහි ජීවිත දිහාවට අවධානය යොමු කරලා බැලුවොත් ගිහි ජීවිතවලටත් මේක ගලපා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පින්වතුන් කල්පනා කරලා බලන්න යම්කිසි උත්සව සභාවකට ගිහිල්ලා යම් කෙනෙක් අයහපත් විදිහට හැසිරෙනවා නම් ඊට නුසුදුසු විදිහට හැසිරෙනවා නම් ඒ අය මුලින්ම විමසන්නේ මොකක්ද? මෙයාගේ අම්මා තාත්තා කවුද? මෙයාට උගන්වපු ගුරුවරයෝ කවුද? බොහෝ කාලයක් ගිහිල්ලත් මෙයා මේ සභාවක හැසිරෙන්නවත් ඉගෙනගෙන නැහැ කියලා තමයි ඒ අයට චෝදනා කරන්නේ. ඒ නිසා ගිහියත් විදිහට මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕනේ. Taman යම් තැනකටද ගමන් කරන්නේ ඒ ස්ථානයට සුදුසු පරිදි කටයුතු කරන්න ඕනේ. ඒ ස්ථානයේ Taman එතෙන්ට ගැළපෙන පරිදි කටයුතු කරන්න දක්ෂ නැත්නම් ඒ ස්ථානයට නොගිහින් ඉන්න ඕනේ. ඒ කාරණා දෙකෙන් එකක් තමයි සිදු කරන්නට වෙන්නේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පළවෙනි කාරණාව හැටියට ඒ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට දේශනා කරලා දෙවැනියට සඳහන් කරනවා යම්කිසි ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් ග්‍රාම වාසී භික්ෂූන් වහන්සේලා අතරට වැඩම කළාට පස්සේ ඒ ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ ආසන කුසලතාවෙන් යුක්ත වෙන්න ඕනේ මොකක්ද ආසන කුසලතාවය කියලා කියන්නේ පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල වාඩි වෙන පිළිවෙල බුදුරජාණන් වහන්සේ විසින්ම වදාරලා තියෙනවා. දාන ගෙදරකට ගියත් වෙනත් උත්සව සභාවකට ගියත් විශේෂිත සාකච්ඡාවක් පැවැත්වෙන තැනකට ගියත් ඕනෑම අවස්ථාවකදී වැඩිහිටි පිළිවෙලට තමයි පින්වතුනි අසුන් ගන්න ඕනේ. බුද්ධ ශාසනය තුල වාසය කරන භික්ෂූන් වහන්සේලා තුන් පිරිසක්. බුදුරජාණන් වහන්සේ ධම්මදායාද සූත්‍රයේදී මේ කාරණාව වදාලා. නවක භික්ෂූන් වහන්සේලා, මධ්‍යම භික්ෂූන් වහන්සේලා සහ ස්ථවිර භික්ෂූන් වහන්සේලා. ස්ථවිර භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ වස් 10 සහ ඊට වඩා වැඩි කාලයක් බුද්ධ ශාසනය තුල වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේලාට මධ්‍යම භික්ෂුන් වහන්සේලා කියලා වදාලේ වස් 5 සහ වස් 10 අතර දක්වා වූ භික්ෂූන් වහන්සේලාට නවක උපසම්පන්න භික්ෂූන් වහන්සේලා කියලා දේශනා කළේ අද උපසම්පදා වෙච්ච භික්ෂූන් වහන්සේගේ පටන් වස් 5 දක්වා වූ භික්ෂූන් වහන්සේලාට එතකොට යම්කිසි ඉෂ්ඨවිර භික්ෂූන් වහන්සේ නමක් නම් ග්‍රාමයට වැඩම කළේ ඒ වෙලාවේදී තමන් වහන්සේ විසින් දැනගන්න ඕනේ අනෙකුත් බාල භික්ෂූන් වහන්සේලාට අපහසුතාවයක් නොවන පරිදි වාඩි වෙන්න. දැන් වස් 60ක් 70ක් වෙච්චි උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමක් යම්කිසි ස්ථානයකට ගිහිල්ලා කෙළවරේම ආසනයේ වාඩි වුණොත් ඊට පස්සේ වැඩම කරන පොඩි ස්වාමීන් වහන්සේලාට වාඩි වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මුලින්ම තියෙන ආසනය තමයි Taman වාඩි වෙන්න ඕනේ. Taman වහන්සේට වඩා වැඩිපුර වස් තියෙන ස්වාමීන් වහන්සේලා වඩිනවා කියලා සංඥාවක් තියෙනවා නම් පුටු කීපයක් අතහැරලා ඉන් අනතුරු වාඩි වෙන්න ඕනේ. යම්කිසි මධ්‍යමක භික්ෂුන් වහන්සේ නමක් යම් ස්ථානයකට වැඩම කළා නම් ඉස්තවිර භික්ෂුන් වහන්සේලාට ඉඩ තියලා තමන්ට සුදුසු තැන වාඩි වෙන්න ඕනේ. නවක භික්ෂුන් වහන්සේ නමක් නම් මුල්ම ආසනවල වාඩි වෙන්නේ නැහැ. කෙළවරේම ආසනවලින් තමයි වාඩි වෙන්න ඕනේ. යම්කිසි භික්ෂූන් වහන්සේ නමත් මේ ශාසනික පිළිවෙත දන්නේ නැතුව සුදුසු තැන නුසුදුසු තැන දන්නේ නැතුව Tamanට හිතෙන හිතෙන තැන වාඩි වෙනවා ඒ භික්ෂූන් වහන්සේ අනිත් අයගේ අගෞරවයට ලක් වෙනවලු කොහොමද අනිත් අය අගෞරව කරන්නේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ භික්ෂූන් වහන්සේ ආරණ්‍ය වාසීව බොහෝ කාලයක් කටයුතු කරලා බොහෝ කාලයක් බණ භාවනාවෙහි නිරත වෙලා නමුත් මේ ස්වාමීන් වහන්සේ වාඩි වෙන විදිහවත් දන්නේ නැහැ කියලා අනෙකුත් භික්ෂුන් වහන්සේලාගේ චෝදනාවට ලක් වෙනවලු. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා මහණෙනි නුඹ වහන්සේලා වාඩි වෙන්න ඕන සුදුසු තැන වාඩි වෙන්න ඕන. බලන්න සාරිපුත්ත ස්වාමීන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකගේ ජීවිතය තුළ ඇති කරගත යුතු සරල ගුණධර්ම පවා කියලා දෙන ලස්සන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ විදිහට ගුලිස්සානී භික්ෂූන් වහන්සේගේ කටයුත්ත හේතු කරගෙන අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් මේ කාරණාව පැහැදිලි කළා. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වදාලා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාත දාණය සඳහා වැඩම කරනවා නම් ඒ සඳහා සුදුසු කාලය මොකක්ද කියලා තමන් විසින් මනාව දැනගෙන ඉන්න ඕනේ. ආරණ්‍යක ස්වාමීන් වහන්සේලා තමයි වැඩිපුරම ගම්මානයේට පින්ඩපාතයට වඩින්නේ. පින්වතුනි යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ඊටමත් උදෑසනම පින්ඩපාතයට වැඩම කළොත් දානීය පූජා කරන පින්වත් පිරිස බොහොම අපහසුතාවයට පත් වෙනවා. අපි හිතමු මේ පින්වත් පිරිසගේ gedara උදේ පාන්දර 4ට 4:00 මාරට විතර භික්ෂූන් වහන්සේ නමක් පාත්‍රයක් අරගෙන දොරකඩ ළඟ හිටගෙන හිටියොත් ඔබ කොයිතරම් අසරණ ස්වභාවයකටපත් වෙනවද? ඒ නිසා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාලා ඊ타මත් හිමිදිරියම පින්ඳ පාතේට වඩින්න එපා. බුදුරජාණන් වහන්සේ ශික්ෂාවක් පනවලා තියෙනවා. විකාලේහි ගම් වැදීම නම් වූ ශික්ෂාපදය. එතනදී භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාලා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් උදෑසන 5:30ට කලින් දහවල් 12න් පස්සේ. ඒ කියන්නේ විකාල භෝජනයට වැටෙන්නා වූ කාල සීමාවේදී ග්‍රාමයට පිවිසෙනවා නම් තවත් උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමකට ඒ කාරණාව දැනුම් දීලයි ගමට යවඩින්න ඕනේ. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ කාරණාව අරමුණු කරගෙන තමයි මේතනදිත් මේ පැහැදිලි කරන්නේ යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් විකාලේහි ගමට පිවිසෙන්න එපා පින්ඩපාත දාණය ලබා ගන්නට. එතකොට සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපි ආරණ්‍යයෙන් නික්මිලා ගමට පින්ඩපාතයට වඩිනවා නම් අඩුම තරමේ උදෑසන කාලයේදී පහමාර 6 වෙනකන්වත් ආරාණ්‍ය තුල රැඳිලා ඉන්න ඕනේ. පහමාරට 6ට විතර ආරණ්‍යයෙන් පිටත් වෙලා නිවෙස් වලට ගියාපුවම මේ නිවෙස් වල වාසය කරන අය අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඒ අය බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ පින්ඳ පාත දාණය පූජා කරලා තමන්ගේ ජීවිතයට බොහෝ කුසලයක් එක්කාසු කරගන්නවා. ඒ විතරක් නෙමෙයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කළේ. යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් උදෑසන පින්ඳ පාතේ සඳහා ගමට පිවිසිලා බොහෝ වෙලා ගිහිල්ලා ඒ ගමෙන් ආපහු ආරණ්‍යයට වඩින්නත් එපා කියලා වදාලා. දැන් යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් දහවල් 9ට 10ට විතර ගම්මානයට පින්ඳපාතයට වඩිනවා. 11 අමාරට විතරේ ගම්මානෙන් පිටත් වෙන්න කල්පනා කළොත් එහෙම උන්වහන්සේට දානය වළඳන්න අවස්ථාව නොලැබෙන්න පුළුවන්. ආරණ්‍යයට එනකොට දහවල් 12 12 අමාර වුණොත් එහෙම එතනින් එහාට උන්වහන්සේට निराහාරව තමයි කටයුතු කරන්න වෙන්නේ. එහෙම නැත්නම් විකාල භෝජන ශික්ෂාපදය කඩන්න සිද්ධ වෙනවා. ඒ නිසා සාරිපුත්තු සාමීන් වහන්සේ වදාලා අනිත් අයගේ පැහැදීම පිණිස අනිත් අයගේ දෝෂයන්ගෙන් මිදීම පිණිස ස්වාමීන් වහන්සේ නමක් විසින් ඊටමත් පාන්දරම පින්ඩපාතයට යන්නෙත් නෑ එහෙම පින්ඩපාතයට ගිහිල්ලා ගොඩාක් වෙලා ගිහිල්ලා ගම්මානේ ආපහු පෙරලා පැමිණෙන්නෙත් නෑ සුදුසු වෙලාවේදී පින්ඩපාත දාණය සඳහා වැඩම කරන්න කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වදාලා. ඒ වගේම මහණෙනි යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අනාරාධිතව දාන ගෙවල් වලට වඩින්න එපා කියලාත් වදාලා. දැන් මේ පින්වතුන්ගේ ජීවිතත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මේ කාරණාව මේ පින්වතුන්ට යම්කිසි උපන්දින සාදයකට එහෙමත් නැත්නම් විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් ලැබුණා කියලා හිතමු. එහිදී දෙන්නෙකුට තමයි ආරාධනාව ලැබෙන්නේ. නමුත් මේ පින්වත් පිරිස මොකද කරන්නේ? තමන්ගේ ගෙදර ඉන්න හතර දෙනෙක් එකතු කරගෙන යනවා මේ ස්ථානෙට. එහෙම ගියාපුවම අර ආරාධනා කරපු පිරිස කොයිතරම් අපහසුතාවයකටපත් වෙනවද? සමහර විට දහවල් ආහාරයට තමයි ආරාධනා කරන්නේ. උදේ 8 9 වෙනකොට ඒ ස්ථානයට ගිහිල්ලා ආහාර ටික පිළියෙල කරගන්නවත් දෙන්නේ නැතුව එතනත් බාධා කරනවා. සමහර විට දහවල් ආහාරය අරගෙන ඊටමත් ඉක්මනින් එන්නේ නැහැ. රාත්‍රී ආහාරය ලබා ගන්න තැන දක්වාම කටයුතු කරන අය සමාජයේ ඕන තරම් ඉන්නවා. එතකොට එවැනි අයට සමාජයෙන් චෝදනා ලැබෙනවා. මේ පින්වතුන් ගිහි අය හැටියට කල්පනා කරලා බලන්න ඕනේ තමන්ට ලැබුණු ආරාධනාවට අනුව සුදුසු කාලයේදී ඒ අවස්ථානුකූලව උත්සවයට සහසම්බන්ධ වෙන්න. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාලා භික්ෂූන් වහන්සේ නමකුත් අනාරාධිතව දානකවල් වලට වඩින්න එපා. එහෙම දානකවල් වලට භික්ෂූන් වහන්සේ නමක් අනාරාධිතව වැඩියොත් එහෙම ඒ ගිහි උපාසක උපාසිකාව අපහසුතාවයටපත් වෙනවා. සමහර විට ස්වාමීන් වහන්සේලා 19කට ආසන පනවලා තියෙනවා අලුතෙන් ආය ආසනයක් පනවන්න සිද්ධ වෙනවා. සමහර විට භෝජන වර්ග වික්ෂූන් වහන්සේලා 19කට ප්‍රමාණවත් පරිදි නම් සකස් කරලා තියෙන්නේ. අමතර වික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් නැවතත් භෝජන සකස් කරන්න සිද්ධ වෙනවා. ගිහි අයගේ ශ්‍රද්ධාව බිඳෙන පරිදි අනාරාධිතව කිසිදු තැනකට වඩින්න එපා කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වදාලා. එහෙම වැඩම කළොත් ගිහි අයගෙන් සහ පැවිද්දන්ගෙන් කියන උභය පාර්ශවයෙන්ම තමන් වහන්සේට චෝදනා ලබන්න සිද්ධ වෙනවාලු. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වදාලා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අනෙකුත් භික්ෂූන් වහන්සේලා මැදයට වැඩම කළාට පස්සේ උඩඟුභාවයෙන් යුක්තව වාසය කරන්නට හොඳ නැහැ. සපල ගතියතුව වාසය කරන්නට හොඳ නැහැ. පින්වතුනි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ අධ්‍යාහාරයෙන් මේ කාරණාව ගන්නට කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටමයි. මේ පින්වතුන් අහලා තියෙනනේ අෂ්ටලෝක ධර්මය. මේ අෂ්ටලෝක ධර්මයේ කෙරෙහි කම්පණයටපත් නොවි තමන් වාසය කරන්න ඕනේ. සමහර භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාට ලැබෙන්නා වූ ලාභයන්ගෙන් උඩඟුභාවයටපත් වෙලා මට මෙච්චර පන්සල් ප්‍රමාණයක් තියෙනවා මට මෙච්චර ආරණ්‍ය සේනාසන ප්‍රමාණයක් තියෙනවා සමහර භික්ෂූන් වහන්සේලා පිරිස් බලෙන් උඩඟුභාවයටපත් වෙලා මට මෙච්චර ශිෂ්‍ය පිරිසක් ඉන්නවා මගේ ශිෂ්‍යයන් වහන්සේලා මේ මේ තරම් උගත් භික්ෂූන් වහන්සේලා එහෙම කිසිම කාරණාවක් මත උද්දාමයටපත් නොවිය යුතුයි අවම වශයෙන් තමන් සතු දහම් දැනුම නිසාවත් උඩඟුභාවයට පත් වෙන්න හොඳ නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙක් තමන් පිළිබඳව හීනමානය ඇති කරගන්න හොඳත් නැහැ. අනේ මට මේ දේ කරන්න බෑ මට මේ ශක්තිය නැහැ. එහෙම හිතන්ටත් නරකයි. සෑම දෙයක්ම උත්සාහයෙන් යුක්තව කටයුතු කළොත් ඒක සමෘද්ධ කරගන්න පුළුවන් කියන සංඥාවක්. Tamanට ලැබිලා තියෙන දේවල් පිළිබඳව උඩඟු භාවයෙන් තොරව වාසය කරන්නටත් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් දක්ෂයි නම් අන්න උන්වහන්සේ මේ බුද්ධ ශාසනය සෝභමාන කරන භික්ෂුවක්. එහෙම නැතුව යම් යම් කාරණා මත උඩඟු භාවයටපත් වෙලා චපල ගති පැවතුම් ඇතුව වාසය කරනවා නම් අනෙකුත් භික්ෂූන් වහන්සේලා දොස් නගනවලු. නුඹ වහන්සේ වර්ෂ ගණනාවක් පුරාවට හුදේකලාව ආරණ්‍යයෙහි වැඩ වාසය කරලත් මේ පුංචි පුංචි ಗುಣධර්ම ටිකවත් ඔබ වහන්සේ සම්පූර්ණ කරගෙන නැද්ද කියලා චෝදනා කරනවා. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වදාලා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් සංඝ රත්නය මැදට වැඩම කළාට පස්සේ දොඩමළුව වාසය කරනවා නම් විසුරුණු වචන ඇතිව වාසය කරනවා නම් ඒක සුදුසු නෑ කියලා වදාලා. දැන් සමහර අය ඉන්නවා නිරන්තරයෙන්ම කතාවට බර වෙච්ච අය. අපි ගමක වාසය කරනවා නම් අපි දන්නවා ගම්මානවල එවැනි අය ඉන්නවා. අපේ වචනයෙන් කියනවා නම් අපි කියන්නේ ඇවිදින පත්තරේ කියලා. ආන් ඒ වාගේ භික්ෂූන් වහන්සේලා අතරත් වැඩිපුර වැඩිපුර වචන භාවිතා කරමින් අනවශ්‍ය දේවල් කතා කරන භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ භික්ෂුව අනිත් අයගේ ගැරහීමටපත් වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ වදාලා හිස් වචන කතා කරන්න එපා කියලා. හිස් වචන කතා කරන්න එපා කියලා වදාලා විතරක් නෙමෙයි ඒ හිස් කතා මොනවද කියලා දෙතිස් කතා කියන කොටසෙහි අන්තර්ගත කරලා තියෙනවා. රජවරු පිළිබඳ කතා, ආහාර පාන වර්ග පිළිබඳ කතා, ස්ත්‍රීන් ගැන කතා, පුරුෂයන් ගැන කතා, ඉතිහාස කතා, හොල්මන් ගැන කතා මේ ආදී වශයෙන් භික්ෂූන් වහන්සේ නමකට නුසුදුසු කතාවල නිරත වෙනවා නම් ඒ භික්ෂූන් වහන්සේව අනිත් අයගේ නින්දාවට ලක් වෙනවා. ඒ නිසා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාලා කතා කරනවා නම් අවශ්‍ය දේ පමණක් කතා කරන්නට අනවශ්‍ය දේ කතා කරන්නට එපා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාරන්නේ කොහොමද? සම්නිපතිතානං වෝ භික්කවේ ද්වයං කරණීයා. මහණෙනි නුඹ වහන්සේලා එක්රැස් වූ විට කාරණා දෙකක් කරන්ට. එකක් තමයි දහම් කතාවේ නිරත වෙන්න. එහෙමත් නැත්නම් ආර්ය තුෂ්ණී භූතභාවයේහි කටයුතු කරන්ට. එතකොට ධර්ම කතාව තුල නිරත වෙනවා නම් අන්න ඒක තමයි නියම කතාව හැටියට මේ බුද්ධ ශාසනය තුල පිළිගැනෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේ නමක් විතරක් නෙමෙයි ගිහි ශ්‍රාවකයෙක් ශ්‍රාවිකාවක් වුණත් අනවශ්‍ය කතාවන් සිදු කරන්නේ නැතුව ධාර්මික කතාවකම නිරත වෙනවා නම් අන් අයගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම සාරිපුත්තු සාමීන් වහන්සේ නැවතත් වදාරනවා භික්ෂූන් වහන්සේලාට යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් එදිනෙදා ජීවත් වෙනකොට කල්යාණ මිත්‍රයාණන් වහන්සේලා ඇසුරු කරන්න ඕනේ. ලෝතර බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කරනවා ආනන්ද මේ සම්මා සම්බුද්ධ ශාසනයම පවතින කල්යාණ මිත්‍රයා මතයි කියලා. කල්යාණ මිත්‍ර සම්පත්තිය යම්කිසි කෙනෙකුට ලැබුණා නම් ඔහුගේ ජීවිතයේ කෙලවර වෙන්නේ උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගෙන. පින්වතුනි හැමෝටම කල්යාණ මිත්‍රයෝ වෙන්න බෑ. අන්‍යාගමිකයෙකුට හොඳ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ බෞද්ධ දර්ශනය තමන්ගේ ජීවිතයට එකතු කරගත්තු ශ්‍රාවකයෙකුට විතරයි. අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා පියෝච ගරු භාවනීයෝච වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ටානේ නියෝජේ යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් නම් ඔහුගේ ජීවිතය තුළ පවතිනා වූ ලක්ෂණ තමන් සිල්වන්තයි. තමන් සිල්වත් වෙලා තමන් ඇසුරු කරන්නා වූ අනිත් අයට සීලයෙහි වටිනාකම පිළිබඳව කියලා දෙනවා. තමන් සමාධි සම්පන්නයි. තමන් සමාධි සම්පන්න වෙලා අනිත් අයට සමාධිය පිළිබඳව කියලා දෙනවා. තමන් ගැඹුරු ප්‍රඥාවෙන් යුක්තයි. ඒ කිව්වේ පටිච්ච සමුප්පාදයේ පංච උපාදානස්කන්ධයේ චතුරාර්ය සත්‍ය මේ ආදී කාරණාවන් පිළිබඳව මනා දැනුමකින් අවබෝධයකින් යුක්තව වාසය කරමින් අනිත් අයට ඒ දේවල් පිළිබඳව කියලා දෙනවා. කොටින්ම කියනවා නම් කල්යාණ මිත්‍රයා සද්ධා සම්පත්තියෙන් යුක්ත කෙනෙක්. සීල සම්පත්තියෙන් යුක්ත කෙනෙක්, සම්මා දිට්ඨියෙන් සමන්වාගත වෙච්ච කෙනෙක්. යම් කිසි කෙනෙක් සීලයෙන් සමන්වාගතයි නම් සම්මා දිට්ඨියෙන් සමන්වාගතයි නම් ඔහු අනිවාර්යයෙන්ම බණහන කෙනෙක්. ඒ ධර්මය පිළිබඳව සාකච්ඡා කරන කෙනෙක්. එවැනි කල්යාණ මිත්‍රයන් තමන්ගේ ජීවිතය තුළ සමීප කරගෙන ඉන්න ඕන කියලා වදාලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අනිකුත් භික්ෂූන් වහන්සේලාට ඒ වගේම යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් පාප මිතුරන් ඇතුව වාසය කරනවා නම් එයින් තමන්ගේ ජීවිතය මුදා ගන්න ඕනේ. පාප මිත්‍රයෙක් යම් කිසි කෙනෙක් ආශ්‍රය කරනවා නම් ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පින්වතුනි කන පිට හැරෙන්න පුළුවන්. අජාසත් මහරජුරෝ කියලා කියන්නේ සෝවාන් වෙන්න පින් පුරාගෙන ආපු උත්තමයෙක්. නමුත් දේවදත්ත කියන පාප මිත්‍රයාගේ ඇසුර නිසා තමන්ගේ පියාව ඝාතනය කරලා ආනන්තරිය පාප කර්මයක් පවා සිදු කරගත්තා. අපිටත් ඒ ටිකම තමයි. අපිට යම්කිසි මොහතකදී පාප මිත්‍රයෙක් සමීප වෙලා ඒ පාප මිත්‍රයා අපිට කල්යාණ මිත්‍රයෙක් හැටියට හැඟුණොත් වැරදි සංඥාවක් ඇති වුණොත් අන්න අපේ ජීවිතත් විනාශ වෙන්න පුළුවන්. එහෙනම් ඔබ මිත්‍රයෙක් ඇසුරු කරනකොට හොඳට හොයලා බලන්න ඕනේ මේ මිත්‍රයා සතු ශ්‍රද්ධාව තියනවාද? මෙයා සිල්වන්තයිද? මෙයා සම්මා දිට්ඨියෙන් යුක්තයිද කියලා හොයලා බලලා ඇසුරු නිසුරු කරන්න කටයුතු කරන්න ඕනේ. එහෙම යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයන් ඇතුව පාප මිත්‍රයන් දුරු කරමින් කටයුතු කරනවා නම් අන්න ඔහුට ඊටමත් ඉක්මනින් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සාරිපුත්තු සාමීන් වහන්සේ වදාලා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අනෙකුත් ස්වාමීන් වහන්සේලා අතරට වැඩම කරපුවාම තමන්ගේ ජීවිතය තුල තියෙන්න ඕන අනිවාර්ය කාරණයක් තමයි ඉන්ද්‍රිය සංවරය. පින්වතුනි මේ මුළු සංසාර ගමනම නිර්මාණය වුණේ මේ ඉන්ද්‍රියන් හරහා ලබාගත්තු ආරම්මණයන් නිසා. බොහෝ විට තිරිසංගත සතෙක් හෝ වේවා. ඒ වගේම අන්ධ පෘථග්ජනයෙක් හෝ වේවා. තමන්ගේ ඇහැට පේන රූප හරහා, කනට ඇහෙන ශබ්ද හරහා, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවෙන් විඳින්නා වූ රස, කයට ලැබෙන්නා වූ පහස හරහා රාගය, දේශය, මෝහය කියන ධර්මතා තුන උපදවා ගන්නවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාලා ඇහෙන් රූප බලන්න එපා කියලා නෙමෙයි වදාලේ. ඇහෙන් රූප දැකලා ඒ රූපය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න කියලායි වදාලේ. පින්ඩපාත පාරිශුද්ධි කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා භික්ෂූන් වහන්සේලාට යම් භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාත දාණයට වැඩම කරපුවම ගමට පිවිසුණු වෙලේ ඉඳන් පෙරලා තමන් වැඩ වාසය කරන විහාරස්ථානයට එනකම් තමන්ගේ ඇහැට ගෝචර වෙච්ච රූප කනට ඇහුණු ශබ්ද පිළිබඳව නැවත නැවත මෙනෙහි කරලා ඒ පිළිබඳව හිතේ යම් ක්ලේශයක් ඉපදිලා තියෙනවා ඒ ක්ලේශයන් දුරු කරගෙනම අරගෙන ආපු පින්ඳපාත දාණය වළඳන්න කිව්වා. බලන්න කොයිතරම් ප්‍රබල අභියෝගයක් භික්ෂුන් වහන්සේලාට බාර දුන්නද කියලා භාග්‍යවතුන් වහන්සේ බාහිර සමාජයට මේ ඇහැ විවෘත වුණාම ඒ ඇහෙන් රූප බලලා ඒ රූපය පිළිබඳව රාගයක්, දේශයක්, මෝහයක් ඇති කරගන්න එපා කියලයි වදාළේ. කනට යම් යම් ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද ඇහුවට කමක් නැහැ. ඒ ශබ්දයන්ගේ යථා ස්වභාවය දැනගන්නට ඒ ශබ්දයන් නිසා හිතේ රාගයක්, දේශයක්, මෝහයක් උපදිනවා නම් ඒ ක්ලේශ ධර්ම උපදින්න දෙන්න එපා කියලයි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. එතකොට යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත නැත්නම් ඒ භික්ෂූන් වහන්සේට අනිත් අය දොස් නගනවලු. බොහෝ කාලයක් තිස්සේ ආරණ්‍ය වාසීව වාසය කරලත් මේ ස්වාමීන් වහන්සේට ඉන්ද්‍රිය සංවරය නෑ නේද කියලා දොස් නගනවා. ඒ නිසා අන් අයගේ දෝෂයෙන් මිදීම පිණිසත් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිසත් තමන්ගේ ජීවිතය තුළ ඉන්ද්‍රිය සංවරය හොඳට පුරුදු කරගන්න කියලයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ගුලිස්සානී ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාට වදාළේ. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වදාලා ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් විසින් භෝජනයේ මාත්‍රාඥතාවය දැනගෙන වාසය කරන්න ඕනේ. සමහර ස්වාමීන් වහන්සේලා තමන්ගේ පමණ ඉක්මවා ආහාර ගන්නවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් එවැනි භික්ෂූන් වහන්සේලා ඉඳලා තියෙනවා. අද කාලෙත් එවැනි භික්ෂූන් වහන්සේලා වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් ආහාර ගන්නවා නම් වතුර එහෙමත් නැත්නම් ජලය පානය කරන්න ඉඩ තබාගෙන ඒ ආහාර ගැනීම නවත්තන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා විකාලේහි ආහාර ගන්න එපා. සුදුසු කාලයේදීම ආහාර ගන්න ඕනේ. තමන්ගේ කුසට අල්ලන ප්‍රමාණය කොච්චරක්ද කියලා කලින් තේරුම් අරගෙන નિયમિત ප්‍රමාණයට ආහාර අරගත්තොත් බොහෝ ලෙඩ රෝග පීඩා වලින් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා යම්කිසි භික්ෂුවක් භෝජනේ මාත්‍රාඥතාවය දන්නේ නැත්නම් ඒ භික්ෂුව ඒ කාරණාවෙන් චෝදනා ලැබිය යුත්තේ. ඒ භික්ෂුන් වහන්සේගේ නුගුණ කියනවා අනෙකුත් ස්වාමීන් වහන්සේලා. ඒ නිසා අනිවාර්යයෙන්ම භෝජනේ පමණ දැනගෙන කටයුතු කරන්න කියලා. ඒ වගේම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වදාලා නිදි දුරු කිරීමෙහි යුක්ත වෙන්න කියලා. ඒ කිව්වේ జాగරියාණු යෝගය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේ නමකට දවසට පැය 4ක් නිදාගන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ සතපුනේ පැය 2යි. ඉතිරි සෑම මොහොතකදීම කුසල මානසිකාරයක නිරත වෙන්න ඕනේ. නිදිවරාගෙන වෙනත් වෙනත් ක්ලේශයන් උපදවන්නා වූ කටයුතු වල නිරත කරා උනාට වැඩක් නැහැ. ක්ලේශයන් නූපදින පරිදි සුදුසු ධර්ම මානසිකාරයක තමන්ගේ හිත පිහිටුවාගෙන නින්දෙන් වැළකී වාසය කරන්න ඕනේ. සුදුසු ප්‍රමාණයට නින්ද ලබා ගන්න ඕනේ. මුගලන් මහරහතන් වහන්සේට දේශනා කරපු සූත්‍රයක් තියෙනවා පචලායන සූත්‍රය. මුගලන් ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට නිදි කිරා වැටෙනවා. භාග්‍යවතුන් වහන්සේ එතෙන්ට වැඩම කරලා සඳහන් කරනවා මොග්ගල්ලාන නිදිමත නම් නැගිටලා සක්මන් කරන්න. සක්මන් කරනකොටත් මුගලන් ස්වාමීන් වහන්සේ නිදි කිරා වැටෙනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා මොග්ගල්ලාන අහස දිහා බලාගෙන ඉන්න. අහස දිහා බලාගෙන ඉන්නකොටත් නිදි කිරා වැටෙනවා නම් ධර්මයේ සත්‍යයනා කරන්න. එතකොටත් නිදි කිරා වැටෙනවා නම් තමන්ගේ අත් වලින් හොඳට කන් දෙක පිරිමදින්න. එතකොටත් නිදි කිරා වැටෙනවා නම් ඇහැරෙන වෙලාව සිහියේ තබාගෙන සිංහසෙයියාවෙන් සැතපෙන්න කියලා වදාලා. මුගලන් ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙලා. සෝතාපන්න සමයේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාවන් මුගලන් ස්වාමීන් වහන්සේට වදාළේ. මේ කාරණාවන් අනුගමනය කරලා මුගලන් ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා. එතකොට භික්ෂූන් වහන්සේලා හැටියට අපිත් අවශ්‍ය ප්‍රමාණයට නිදාගෙන අනෙකුත් සෑම මොහොතකදීම කුසල මානසිකාරයක් තුල නිරත වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වගේම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊළඟට වදාලා ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් ආරම්භ කරන ලද වීරියෙන් යුක්ත වෙන්න ඕනේ. මේ පින්වතුන් අහලා තියෙනවා කුසීත වස්තු ගැන. යම් කිසි කෙනෙක් යම් වැඩක් කරන්න ගියාපුවාම ඔහුට එකවරම 100ට නැගෙනවලු දැන් උදෑසන වැඩි. මේක දවල් වෙලාම සිදු කරනවා. දවල් කාලේ උදා වුණාම කල්පනා කරනවලු දවල් කාලේ මේක කරන්න බෑ රස්නේ වැඩි. ඒ නිසා රෑ වෙලා මේ කටයුත්ත කරනවා. තවත් සමහර වෙලාවකදී හිතනවලු දැන් බඩගිනි කුස පුරවගෙනම මේ කටයුත්තේ නිරත වෙනවා. කුස පුරවගත්තාම කල්පනා කරනවලු දැන් බඩ පිරලා තියෙන දැන් මේ වැඩේ කරන්න විදිහක් නැහැ. මේ ආදී වශයෙන් විවිධාකාර විදිහට කරුණු සම්පාදනය කරමින් කුසීතකමෙහිම ඇලී ගැලී වාසය කරනවා නම් ඒ භික්ෂූන් වහන්සේ අනිත් අයගෙන් නිඳා ලබනවා. ඒ නිසා ආරම්භ කරන ලද වීර්යයෙන් යුක්තව වාසය කරන්න කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේදී වදාලා. ඒ වගේම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඊළඟ කාරණාව හැටියට බුලිස්සානි ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා ආරණ්‍යක භික්ෂූන් වහන්සේ එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කරන්න ඕනේ. එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කරන්නේ නැතුව මුලා වෙච්ච සිහියෙන් යම් භික්ෂුවක් වාසය කරනවා නම් ඒ කාරණාව නිසාම උන්වහන්සේ ගැරහීමට ලක් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ අවුරුදු ගාණක් ආරණ්‍ය වාසීව වාසය කරලත් හරියට එළඹ සිටි සිහියෙන් යුක්තව නිසි කටයුත්ත සිදු කරන්න දන්නේ නැහැ කියලා චෝදනා කරනවලු. ඒ නිසා ඒ බාහිර චෝදනාවන්ගෙන් මිදිලා නිර්වාණගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට කැමති නම් නිරන්තරයෙන්ම මනස සිහියෙන් යුක්තව වාසය කරන්න කියලා වදාලා. ඒ වගේම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ආරණ්‍යක භික්ෂූන් වහන්සේ නමක් විසින් එකඟ උණු සිත් ඇතුව වාසය කරන්න ඕනේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙහිදී නම් දේශනා කරන්නේ අඩුම තරමින් භික්ෂූන් වහන්සේ නමකට ප්‍රථම ධානයවත් ලබලා තියෙන්න ඕනේ. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී වශයෙන් වූ ඒ රූප සමාපත්තීන් පිළිබඳව දක්ෂභාවයක් තියෙන්න ඕනේ. අද කාලයේ පිළිබඳව සලකනවා නම් පින්වතුනි අඩුම වශයෙන් ආරණ්‍ය ස්වාමීන් වහන්සේ නමක් විසින් වරින් වර සතර සතිපට්ඨානය තුලවත් නිරත වෙන්න ඕනේ. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතිපට්ඨානයන්හිවත් නිරත වෙනවා නම් අන් අයගෙන් ලැබෙන චෝදනාවන්ගෙන්වත් නිදහස් වෙලා වාසය කරන්න පුළුවන්. යම්කිසි භික්ෂූන් වහන්සේ නමකගෙන් එවැනි සමාපත්තියෙන් පිළිබඳව විමසනකොට එවැනි දෙයක් ලැබලා නැත්නම් ඒ භික්ෂුවට අනිත් අය දොස් කියනවලු. ඔබ වහන්සේ අවුරුදු ගාණක් හුදකලාව ආරණ්‍යක වාසය කරලත් මේ වගේ සමාපatti උපදවා ගත්තේ නැද්ද කියලා අනිත් අයගේ නින්දාවට අපහාසයට ලක් වෙන නිසා එවැනි සමාපත්තීන් උපදවා ගන්නට උත්සාහවත් වෙන්න කියලා වදාලා. ඒ වගේම සාරිපුත්තු සාමීන් වහන්සේ දේශනා කළා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් උපාය ප්‍රඥාවෙන් යුක්තව වාසය කරන්න ඕනේ. ඒ කිව්වේ තැනට සුදුසු නොවන තියෙන්න ඕනේ. මට මේ වෙලාවේදී එක්තරා කතාවස්තුවක් මතක් වෙනවා. භික්ෂූන් වහන්සේ නමක් භාවනා කරන තැනකදී එක්තරා හොරෙක් පලා යනවා. දැන් ස්වාමීන් වහන්සේ කල්පනා කළා ඊළඟට මේ හොරා පිටිපස්සේ රාජපුරුෂය පැමිණෙනවා. රාජපුරුෂය ඇහුවොත් එහෙම මෙතනින් හොරෙක් ගියාද කියලා මට ඔව් කියලා කියන්න සිද්ධ වෙනවා. ඔව් කියලා කිව්වොත් මේ හොරාව අල්ලගෙන ඌට දඬුවම් පමුණවනවා. ඒ ස්වාමීන් වහන්සේ එතනින් නැගිටලා සක්මන් කරන්න පටන් ගත්තා. රාජපුරුෂයෝ ටික ඇවිල්ලා ස්වාමීන් වහන්සේගෙන් විමසුවා ස්වාමීනි මෙතනින් හොරෙක් පලා ගියාද? ස්වාමීන් වහන්සේ දුන්න උත්තරය තමයි මම සක්මන් කරනකොට නම් මෙතනින් හොරෙක් ගියේ නෑ කියලා කිව්වා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට නෙමෙයිනේ හොරා ගියේ වාඩි වෙලා ඉන්නකොට. ඒ වගේ තමන්ගේ ජීවිතෙත් බේරගෙන අනිත් අයටත් හිංසාවක් පීඩාවක් නොවන පරිදි තැනට සුදුසු නුවණින් යුක්තව වාසය කරන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. එහෙම තැනට සුදුසු නුවණක් නැත්නම් බොහෝ අවස්ථාවන් වලදී තමන්ගේ ජීවිතය අපහසුතාවයන්ට ලක් වෙනවා. ඒ නිසා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාලා වික්ෂූන් වහන්සේ නමක් අනිවාර්යයෙන්ම උපාය ප්‍රඥාවෙන් සමන්වාගත වෙන්න ඕනේ. ඒ වගේම සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ආරණ්‍යක භික්ෂූන් වහන්සේ නමක් විසින් අභිවිනය සහ අභිධර්මය අනිවාර්යයෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ. මෙතනදී අභිධර්මය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය. පංච උපාදානස්කන්ධය ආයතන 6 චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට ඍජුව සම්බන්ධ වුණු සංකල්පයන් පිළිබඳව මනා දැනුමක් තියෙන්න ඕනේ. විනය කියලා කිව්වහම පරාජික මොනවද සංඝාදිශේෂ මොනවද ඒවාටපත් වෙන්නේ කොහොමද ඒවායින් මිදෙන්නේ කොහොමද මේ ආදී සියලුම කාරණාවන් දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ඒ ස්වාමීන් වහන්සේව අනිත් අය විසින් දොස් නගන කෙනෙක් බවට පත් වෙනවා මේ හාමුදුරුව බොහෝ කාලයක් ආරණ්‍ය වාසීව ඉඳලා අභිධර්මයේ අභිවිනය දන්නේ නැහැ කියලා. ඒ නිසා භික්ෂුවක් අනිවාර්යයෙන්ම අභිධර්මයේ හා අභිවිනය දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වදාලා ආරණ්‍යක භික්ෂූන් වහන්සේ නමක් අරූප සමාපත්තියෙන් පිළිබඳවත් කටයුතු කරන්න ඕනේ. ඒකීව ආකාසානංචායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤා කියන මේ අරූප සමාපත්තීන් පිළිබඳව උත්සාහවත් වෙමින් බණ භාවනා කටයුතු වල නිරත වෙන්න ඕනේ. එහෙම තමන් සතුව අරූප සමාපatti නැත්තම් ඒ අරූප සමාපatti පිළිබඳව විස්තරයක් යම් කිසි කෙනෙක් විමසුවොත් ඒ පිළිබඳ උත්තර දීමේ දැනුමක් හරි තියෙන්න ඕනේ. එහෙම දැනුමක්වත් නැතුව වාසය කරනවා නම් ඒ භික්ෂුවත් අනිත් අයගේ නින්දාවට ලක් වෙනවා මේ ස්වාමීන් වහන්සේ අවුරුදු ගාණක් ආරණ්‍යයේ වාසය කරලා මේ ටිකවත් ඉගෙනගෙන නැද්ද කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරන අවසාන කාරණාව හැටියට ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් උත්තරී මනුෂ්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත විය යුතුයි. මෙතනදී උත්තරී මනුෂ්‍ය ධර්ම හැටියට පැහැදිලි කරන්නේ සෝවාන් ඵලය, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මග සතර ඵලයෙන් එකකටවත් අඩුම වශයෙන් තමන්පත් වෙලා ඉන්න ඕනේ. එහෙමපත් වෙලා නැත්නම් ඒ ස්වාමීන් වහන්සේට දොස් නගනවලු අනිත් අය මේ ස්වාමීන් වහන්සේ සබ්බ දුක්ඛ නිස්සරණ කියලා පැවිදි වෙලා අවුරුදු ගාණක් ආරණ්‍ය සේනාසනෙහි වාසය කරලා තාම මාර්ගඵලයක් ලැබල නැද්ද කියලා නිඳා කරනවලු. ඒ නිසා ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් මාර්ගඵල සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කරගන්නට තමන්ගේ අවධානය යොමු කරමින් කටයුතු කරන්න ඕනේ. මේ කාරණාවන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කළායින් පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේ මේ කාරණා අහගෙන ඉඳලා අහනවා විමසනවා සාරිපුත්තු හාමුදුරුවන්ගෙන් ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මේ කාරණාවන් ආරණ්‍ය වාසී භික්ෂුවට විතරද අදාළ කියලා. ඒ වෙලාවේදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවන්නේ ආයුෂ්මතුන් වහන්සේ මේවා ග්‍රාම වාසී භික්ෂුන් වහන්සේටත් අදාළයි. ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේටත් ග්‍රාම වාසී භික්ෂුන් වහන්සේටත් මේ සියලුම කාරණාවන් අදාළයි. උන්වහන්සේලා දෙපිරිසම මේ ධර්ම පාරයයන්හි හික්මමින් කටයුතු කරන්න ඕන. එතකොටයි මේ බුද්ධ ශාසනය සෝභමාන වෙන්නේ කියලා සාරිපුත්ත හාමුදුරුව වදාලා. ඉතින් මේ කාරණාවන් ආරණ්‍ය වාසී ග්‍රාම වාසී භික්ෂුවට විතරක් නෙමෙයි ගිහි අයගේ ජීවිතවලටත් ගලපාගෙන බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගිහි අයට ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා වඩා වඩාත් පැහැදිලි කරන්න මට කාලය නැති නිසා වික්ෂූන් වහන්සේලාට අදාළ කාරණාවන් විශාල වශයෙන් උත් ඒ වගේම ගිහි අයට අදාළ කාරණාවන් ඉතාමත් කෙටියෙනුත් පැහැදිලි කරන්නට යෙදුනා. මෙහි ඇතුළත් දීර්ඝ විස්තර මේ පින්වත් පිරිසට දැනගන්න අවශ්‍යයි නම් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පාණ්ණාසකයේහි වික්කු වර්ගයේ ඇතුළත් වෙන ගුලිස්සානේ සූත්‍රයත් පපංච සුදනී මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ තොරතුරු ඉතාමත් දීර්ඝ වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා ඒවායේ විස්තර කියවලා බලලා ඉගෙනගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේදී අප විසින් ධර්ම දේශනා කිරීමෙන් ඔබ විසින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් එක්රැස් කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය සම්පatti ධර්මයෝ අපේ ජීවිතවල තියෙනා වූ වැරදි අඩුපාඩු සකස් කරගෙන ඊටමත් ඉක්මනින් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු අද දවසේදී මා විසින් ධර්මානුශාසනා පැවැත්වීමෙන් ඔබ ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවා ගත්තා වූ සියලුම පුණ්‍ය සම්පatti ධර්මයෝ මා මෙලොවට බිහි කොට වදාළ ආදරණීය මෑණියන් හදා වඩා පෝෂණය කරපු ආදරණීය පියතුමන් ඒ වගේම මට අනේක විද උපකාරයන් සිදු කරපු සියලුම දෙනාටත් මේ පින්වත් පිරිසගේ නම් ගොත් වලින් මිය පරලොව ගියපු සියලුම දෙනාටත් ඒ වගේම රටවාසී ලෝවාසී තුන් ලෝවාසී සියලුම සත්වයින්ටත් ඊ타මත් ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසීම පිණිස මේ සියලු පුණ්‍ය සංස්කාර ධර්මයෝ හේතු වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති